අපේ හපන්න අපේ හපන්න चाडो चाडो चैला मोरे भैयदु कत मोरी नारम कलाई कैसे तुम कैसे तुम निडर लाल मगरोकत परई चाडो चाडो चैला मोरे भई මම හොරණ රාජකී විද්‍යාලයේ විශ්මිතරුෂා හෙට්ටියාරච්චි. මම තමයි අද අපේ හපන් වැඩසටානින් ඔබ හමුවන්නේ. triste. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. ඔබ එක්වී සිටින්නේ අපේ හපන්නු වැඩසටහනත් සමගයි. ඔබ දන්නවා අපේ හපන්නු වැඩසටහනින් අපි කතාබහ කරන්නේ අපේ රටේ ඉන්න දක්ෂ දුලපුතාලා සමග. ඉතින් අදත් ඒ වගේ දක්ෂ දියණියක් එක්කයි අපි අපේ හපන්නු වැඩසටහනින් කතාබහ කරන්නේ. අද අපේ හපනා හොරණ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන විශ්මි තරූෂා හෙට්ටිආරච්චි. ආයුබෝවන් විශ්මි අයිබෝවන් නැන්දේ කොහොම දළුත් තොරතුරු. මේ දවස් ටිකේ නැන්දේ ඉංග්‍රීසි භාෂා තරගයකට ඉදිරිපත් වනා ඉතිං ඒ තරගේ ගායනා තරගයක් ඒ තරගේ ප්‍රතිඵල ලැබෙනකන් තමයි බලාගෙනඉන්නේ. හිතනවද ප්‍රතිඵල හොඳවේවි කියලා. ඕ අද වැඩසටහනේ ආරම්භය සටහන් කරනකොට මේ විශ්මී හින්දි ගායනයක් තමයි ඉදිරිපත් කළේ. අපි කැමති ඒ හින්දි ගීතය ගැන දැනගන්න. මොකද්ද පුතේ ගීතේ? ඒ ගීතය හින්දි ගීතයක්. ඉන්දියාව තමයි මේ හින්දි ගීත ආරම්භ වෙන්නේ. ඉතිං ඒ ගීතයෙන් කියවෙන්නේ අයියා කෙනෙකුයි නාංග කෙනෙකුයි අතර වෙන සංවාදයක්. ඒ අයියා නංගි නොකරපු වැරද්දකට නංගීගෙන් අහනවයේ වැරද්ද ඔබයා කළාද කියලා. ඒ නංගි කියනවා මේ වැරැද්ද මම කළේ නෑ කියලා ඒ ගැන තමයි ඒකෙන් කියවෙන්නේ. හොඳයි. ඒ වගේම තමයි දැන් විශ්මිව විශේෂයෙන් අද අපි අපේ හපන්නු වැඩසටහනට සම්බන්ධ කරගත්තේ ගීත ගායනා කරන්න වගේම මේ ගීත ලියන්නත් පිළිවන්. පද රචනා කරන්නට විශේෂ හැකියාවක් තියෙනවා විශ්මිට. කොහොමද මේ ගීත රචනා අංශයට යොමු වෙන්නේ? 6 7 8 ශ්‍රේණීන් වල තමයි වැඩිපුර ගීත ගායනයට ඒ වගේම ගීත රචනා කරන්නයට පෙළඹුණේ අටවස්සරේ අපේ පාසලේ පැවැත්වනා කාව්‍ය කරන වැඩමුළුවක් ඒකෙන් අපේ දැනුම ගොඩක් දියුණුනා කාව්‍ය කරණය පිළිබඳව එදා ඉඳන් තමයි මම කාව්‍ය කරණයට වැඩිපුර නැඹුරුනේ. හොඳයි. මොන වගේ දේවල් පිළිබඳවද වැඩිපුරම ලියන්න කැමති? වටපිටාව දකින්න ලැබෙන ඒ වගේම දුර්ලභ වගේ දේවල් ගැන තමයි ලියන්න වැඩිපුර කැමති. මේ වෙනකොට වැඩිපුරම ලියලා තියෙන්නේ ලියලා තියෙන්නේ අම්මා ගැන ලියලා තියෙනවා. ඒ වගේම අම්මයි තාත්තයි වටපිටාවේ දකින්න ලැබෙන දේවල් දැන් පසුගිය දවස්වල නැන්දේ ගම් වතුරක් ආවා. ඉතින් ඒ ගම් වතුර ගැනත් මම පැදි පෙලක් නිසදසක් ලියලා ඇති. ඒ වගේම අපිට දකින්න ලැබෙන අහඹ සිදුවීම් ගැනත් ලියලා තියෙනවා. හොඳයි. මුල්ම නිර්මාණය එහෙම මතකද විශ්මි? ඔව්. කීවෙනි පන්තියේද රචනා කරන්නේ? අට ශ්‍රේණිය. මොකද්ද මුල්ම නිර්මාණය? පුංචි අපට සිරසැපදේ ශ්‍රී ලංකා දීපය කියලා තමයි පැදි පෙළක් මම රචනා කළේ පළමුවරට. ඒ පැදි පෙළේ එක පැදියක් කියන්න පුළුවන්ද? පුළුවන්. පාරක් තේරක් නොපෙනෙන මහා සායුර මැද ඉන්දිය සාගරේ මහමුතු ඇටය ලෙස අලංකාර නමකින් ලොව හඳුන්වන ශ්‍රී ලංකාව වේමාගේ උපන් බිම හොඳයි අපූරුවට පද ගලපල නිර්මාණය කරලා තියෙනවා විශ්මි මේ විදිහට නිර්මාණ කිරීමේදී මොනව කෙරෙහිද මුලින්ම සැලකිලිමත් වෙන්නේ දැන් මම ලියලා තියෙන්නේ ලංකාව ගැනනේ එතකොට ලංකාවේ අපිට විශේෂයෙන් දකින්න ලැබෙන්නේ අහන්න ලැබෙන්නේ මොනවද කියලා මුලින්ම කල්පනා කරලා බලන්න ඕනේ ඊට පස්සේ ඒ පිළිබඳව කරුණු සටහන් කරගන්න ඕනේ ඊට පස්සේ අපිට අපේ හිතට එන විදිහට කවි ටික ගලප ගන්න පුළුවන්. කවි ටික ගලප ගන්න පුළුවන් හිතට එන විදිහට. විශ්මිගේ පාසල මොකද්ද? හොරණ රාජකීය විද්‍යාලය. කිවෙනි පන්තියේද දැන් ඉගෙනුම ලබන්නේ? 10 ශ්‍රේණිය. ඉගෙන ගන්න වැඩිපුරම කැමති විෂය මොකද්ද? විෂයන් තුනක් විතර තියෙනවා. ඒ කියන්නේ එක විෂයක් නෙවෙයි. මොනවද ඒ විෂයන්? වැඩිපුරම කැමති සංගීත විෂයට ඇයි සංගීත විෂයට වැඩිපුරම කැමති සංගීත විෂය තමයි ඉතින් මම වැඩිපුරම කැමති මොකද මට ඉදිරියට යන්න පුළුවන් කියලා හිතෙන සංගීතයෙන් තමයි. ඒ නිසා සංගීත විෂයට කැමතියි. ඒ වගේම ඉංග්‍රීසි විෂයටත් ගොඩක් කැමතියි. මම ඉංග්‍රීසි විෂයෙන් ළමා කතා නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මම කැමතියි ඉංග්‍රීසි විෂයට. සිංහල විෂයටත් ඒ වගේම කැමතියි. සිංහලෙන් ගොඩක් කතා නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම කෙටි කතා, පැදිපෙල් ඔක්කොම නිර්මාණය කළේ සිංහල භාෂාව නිසා මම සිංහල භාෂාවට ගොඩක් ලකුණු ගන්නවා පාසලේදී. ඉතින් මම සිංහල භාෂාවටත් ගොඩක් කැමතියි. හොඳයි දැන් සංගීතයෙන් ගොඩක් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනම කිව්වා. හ්ම් කොයිතරම් දුරක් යන්න බලාපොරොත්තු වෙනවද? සෞන්දර්ය විශ්වවිද්‍යාලයටම යන බලාපොරොත්තු වෙනවා. පුංචි අපට සිරි සැපදේ සිරි ලක්දීපේ. ඒ මාතෘකාව යටතේ පැදි කිහිපයක් රචනා කරලා තියෙනවා. දැන් ඒ විතරක් නෙවෙයි තවත් විවිධ මාතෘකා යටතේ මේ විදිහට පද්‍ය රචනා කරලා තියෙනවා. සමුගෙන ගිය නුඹ අමාවක දිනේ බව නොදන්නා දරුවේ කමාවක දිනේක සඳපායනතුරු බලා සිටින විට ඇතිවන අදහස්. ඇත්තට මොන වගේ අදහස්ද ඇති වෙන්නේ? අමාවක දිනයක් කියන්නේ හඳ නෑනේ. එතකොට ඒ ගැන නොදන්න දරුවෙක් නම් අනිවාර්යයෙන්ම හඳ ගැන හඳ එනවද කියලා හිතන්න ඕනේ. ඉතින් එයාගේ හිතේ තියෙන්නේ තරු එක්ක අහස එක්ක හඳ තරහ වෙලා තමයි මේ එන්නේ නැත්තේ කියලා. ඒ වගේ දෙයක් තමයි එකකින් කියවෙන්නේ. හොඳයි. කැලඹුණු ගන්ධිය මගේ අධ්‍යාපන චාරිකාව පාසල් දිවිය හොඳයි තවත් නිර්මාණ කිහිපයක් තියෙනවා බුදුබණ පද ගීපද රචනාවක් බුදුබණ පද හඬ පැතිරෙන පොසොන් පෝදිනේ ගන්ටානද හද පිනවයි අපේ පන්සලේ සදාතර අම්මා මේ විදිහට අද අපේ වැඩසටහනට සහභාගී වෙනකොට විශ්මී නිර්මාණ රැසක් අරගෙන ආව. ඒ විතරක් නෙවෙයි පදක්කම් තියෙනවා, සම්මාන තියෙනවා, සහතික පත්‍ර තියෙනවා, ජයග්‍රහණය හිමි කරගත්ත. අපි මෙන්න මේ සම්මාන පිළිබඳව කතා බහ කරමු පුතේ. මොනවද මේ සම්මාන? සමස්ත ලංකා සංගීත හා නාට්‍ය තරඟාවලියට 2017 වසරේ ඉදිරිපත් වෙලා කනිෂ්ඨ රාගධාරී ඒකල ගායනයෙන් තමයි මම ඉදිරිපත් උනේ. ඒකේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම වෙනුවෙන් පිදිච්ච පදක්කමක් තමයි මේ තියෙන්නේ. හොඳයි. මේ පදක්කම මොකද්ද? ඉංග්‍රීසි කවි ගායනා තරඟයකට ඉදිරිපත් වෙලා රන් පදක්කමක් හිමි කරගත්තා. රන් පදක්කමක් හිමි කරගත්තා. මේ තියෙන්නේ රන් පදක්කම. මොකද්ද මේ සම්මානේ? ඒකත් ඉංග්‍රීසි කවි ගායනා තරඟකින් ලැබිච්ච රන් පදක්කම. මොකද්ද මේ පදක්කම? සමස්ත ලංකා තරගයකට ඉදිරිපත් වනා මම දෙදස් දාහතර වශයේ ඒකට ඉදිරිපත්වීම පිළිබඳව පාසරෙන් ලැබිච්ච විශිෂ්ටත්වයක පෙළහර නමින් හඳුන්නන පදකම් තමයි. සමස්ත ලංකා සංගීත හා නාට්‍ය තරඟාවලිය දෙදස් දා සේ වශයේ ඒ කළ බජන් ගීගායනයා ප්‍රථම ස්ථානය ලබා ගැනීම වෙනුවෙන් කලාපයෙන් පිදුණු විශේෂ පදක්කම පදකම් ගොඩක් තියෙන සහතික පත්‍රත් තියෙන ඒට සමගාමීව නේද. හොඳයි දෙ මේ වගේ පදක්කම් සහතික සම්මාන හිමි වෙනකොට මොකක් දෙහිතෙන්. වෙන්නේ. ගොඩක් සතුටුයි ඒ වගේම මට හිතෙනවා මට මේවැන් හොඳ අනාගතයක් උඩනගගන්නමට පුළුවන් වී කියලා. දැන් විශ්මිට මේ සම්මාන හිමි වුණා පදක්කම් හිමි වුණා මේ ඉංග්‍රීසි ගායනා තරඟවලින්. ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවද ඉංග්‍රීසි ගායනය? පුළුවන් නැන්දි. පුළුවන් ගීතයක කොටසක් අපි ඉදිරිපත් කරමු. Last night I dreamt of San Pedro Just like I never gonna leave the song, young girl with eyes like the desert. It all seems like yesterday, not far away. Tropical the island breeze, all of nature wild and free. This is where I long to be, La Isla Bonita. And when the summer played, The sun would set so high, ring through my ears and sting my eyes, you Spanish lullaby. විෂය සමගාමී කටයුතු වලට අමතරව විෂය බාහිර කටයුතු වශයෙන් ඔබ මේවා නියැලෙන්නේ. කොහොමද මේ වෙනුවෙන් වෙන් කරන කාලය එහෙම? මුලින්ම පාඩම් කිරීමට තමයි පෙළඹෙන්නේ. පාඩම් කරන්න දවසේ වැඩි කාලයක් ගත කරනවා. ඊට අමතරව සවස් කාලයේ පන්ති නැති දවසක් වගේ වුණාම අනිවාර්යයෙන්ම මේ වගේ එකක් ලියනවා. ගී පද රචනාවක් හෝ නැත්නම් නිසදසක් අනිවාර්යයෙන්ම හදනවා. අපි එක නිර්මාණ ප්‍රමාණයක් ගනිමු පාසල් දිවිය. මේ වගේ නිර්මාණයක් කරන්න කොයිතරම් වෙලාවක් ගත වෙනවද? ෂණිකව හිතට අදහස් වෙනවද? ෂණිකව අදහස් වෙන්නේ නැහැ. හිතේ තියෙන්න ඕනේ ඒ ගැන මොනවා හරි අදහස් ටිකක් ගොනු වෙලා ඒ අදහස් ටික ගොනු වෙලා ඒ විදිහට තියෙනවා නම් අපිට පුළුවන් ඉක්මනට නිර්මාණය හදාගන්න නැත්නම් මම අර කලින් කිව්වා වගේ කරුණු වශයෙන් ලියාගෙන එහෙම තමයි නිර්මාණය හදන්නේ. හොඳයි. විශ්මිගේ ගායනයකට අවස්ථාව දීලා යලිත් අපි විශ්මියක කතාබහ කරමු. ಅಮ್ಮಟ ನೆಂದು ಆದರೆ ಅಮ್ಮೆ ನೆಂದು ಆದರೆ අල්ලන්නට තංගා කැන්දන් එන්නම් අම්මි කැන්දන්න ඔබ එක්වී සිටින්නේ අපේ හපන්නු වැඩසටහන සමගයි අද අපි කතාබහ කරන්නේ හොරණ රාජකීය විද්‍යාලයේ විශ්මි තරුෂා හෙට්ටිආරච්චි දුව සමග. අපි කැමති දුවගේ පවුල විස්තර දැනගන්න. මගේ අම්මගේ නම නිලූෂා චාමිනි. ඇය මට ගොඩක් උදව් කරනවා මේ නිර්මාණ හදන්න. ඒ වගේම නිර්මාණවල අඩුපාඩු සොයා බලලා ගොඩක් උදව් කරනවා. ඒ වගේම මගේ තාත්තගේ නම සුසන්ත හෙට්ටිආරච්චි. ඔහු රැකියාව කරන්නේ මිල්ලනී ප්‍රදේශයේ වතු ශේෂත්‍ර නිලධාරියෙක් වශයෙන් ඉතිං ඔහුත් මං වෙනුවෙන් කාලය ගොඩක් වෙන් කරනවා මගේ නිර්මාණ වෙනුවෙන් වගේ මගේ තරග විභාග වෙනුවෙන් ගොඩක් කාලය වෙන් කරනවා. ඒ වගේම මට මල්ලි කෙනෙක් ඉන්නවා. ඔහුගේ නම සෙනෙත්ම නවංජන හෙට්ටිආරච්චි. හොරණ රාජකීය විද්‍යාලයේ ඔබේ පාසල ලැබෙන සහයෝගය පිළිබඳවත් අපි මතක් කරමු. හොරණ රාජකීය විද්‍යාලය කියන්නේ ගොඩක් බාහිර කටයුතුවලටත් ඒ වගේ විශේෂ සමගාමී කටයුතුවලටත් වැඩි නැඹුරුතාවක් දක්වන පාසලක් ඒ වගේම විශේෂ තරගවලට සහභාගී වූ ගොඩක් ළමයි ඉන්නවා ඒ පාසලේ විශේෂ දක්ෂතා තියෙන ළමයි ඉතිං මගේ පන්තිබාර ගුරුතුමිය වන නදීකා ගුණරත්න ගුරුතුමිය ඇය ගොඩක් මට සහයෝගය දක්වනවා මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නත් ඒ වගේම මේ වගේ තරඟවලට සහභාගී වෙනකොටත් මට ගොඩක් සහයෝගය දක්වනවා ඒ වගේම මට අනිකුත් විෂයන් සියල්ලම උගන්වන මගේ ගුරු බවතුනොත් මට ගොඩක් සහයෝගය දක්වනවා මේ කටයුතුත් විෂය බාහිර කටයුතුත් විශේෂ සමගාමී කටයුතුත් එකසේ සමානව පවත්වාගෙන යන්න. හොඳයි. විශ්මි ක්‍රීඩා කරන්නට තියෙන කැමැත්ත කොහොමද? මම ක්‍රීඩා කරන්න ගොඩක් කැමතියි. මොනවද විශේෂයෙන් තෝරගත්ත ක්‍රීඩාවන් තියෙනවද? තියෙනවද ඔව මම බැඩ්මින්ටන් ක්‍රීඩාවට කැමති පාසලේ එක මම අවුරුද්ධක පමණ කාලයක් හැදෑරුවා දැන් සාමාන්‍ය පෙළ විභාගයක් ලබන අවුරුද්ධ යෙදිලා තියෙන නිසා මදකට ඒවා ටිකක් නතර කරලා තියෙන්නේ විශ්මිකි විනෝදාංශ මොනවද මුද්දර එකතු කරනවා කොයිතරම් මුද්දර සංඛ්‍යාවක් දැන් එකතු කරලා තියෙනවද මුද්දර පොත් දෙකක් තියෙනවා එකතු කරපු වැඩියම තියෙන්නේ මොන රටවල මුද්දරද අපේ රටේ මුද්දර තමයි ගොඩක්ම තියෙන්නේ ඒ වාතරනොත් පුද්ගලයන් ගැන කියවෙන මුද්දර තමයි වැඩිපුර තියෙන්නේ. කොහොමද සංගීත විෂය ඉගෙන ගැනීම සඳහා වෙන් කරන කාලය? ඊරිදා දවස් තමයි මම ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. ඊරිදා දවසේ හවස් වරුව තමයි සංගීතය හැදෑරීමට වෙන් කරලා තියෙන කාලේ. හොඳයි. අපිට කියන්න බලන්න දැන් විශ්මිගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද? මම කැමති සංගීත කතිකාචාරණයක් වෙන්න. කතිකාචාරණයක් වෙන්න කැමති සංගීතයේ විෂය සම්බන්ධව. ඇයි ඒ වගේ දෙයකට කැමති? මම සංගීත විෂයට ගොඩක් කැමති. මම පසුකාලීනව සංගීත විෂය හදාරලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් සංගීත කතිකාචාරණයක් වීමට කැමතියි. මතකද මුලින්ම සංගීතය ඉගෙනගත්ත සංගීත ගුරු මහත්මයා හෝ මහත්මිය? ඔව්. කාගෙන්ද ඉගෙන ගත්තේ? මම මුලින්ම සංගීතය හැදෑරුවේ ඩිලාන් කියලා සර් කෙනෙක්ගෙන්. ඒ සර්ගෙන් පස්සේ මට වැඩිපුරම උදව් කළේ ඉන්ද්‍රාණි විජේලතා මහත්මිය. ඇය දැන් අපාතර නැහැ. දැන් අපෙන් සමුවරන් ඉන්නේ. ඒ පිළිබඳවත් මේ මට හිතර නැගුණු අදහස් ටිකක් පිළිබඳව මම පැදිපෙලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ පැදිපෙලත් මේ අතරේ තියෙනවද? තෝරගන්න බලන්න. එක පැදියක් ඉදිරිපත් කරමු. කඳුලේදී නොකර තනි මා සමග සිටිය නුඹ කෙසේ තනි කරම්දෝ නොවැටහෙයි දැන් මේ මට නුඹ තුරුලේ සිටින විට නොදැනුනි නොහැ පසු වෙන කොහිද මේ මට සංගීතයක් හොඳයි මේ වන විට ඔබ සංගීත විෂය හදාරන්නේ කාගෙන්ද මේ වන විට ඉන්ද්‍රාණි විජයලතා ගුරු මහත්මියගේ දියණිය වෙන ජයනි අක්කගෙන් තමයි සංගීතය විෂය හදාරන්නේ. පාසලේ මම සංගීත විෂය හදාරන්නේ GM ඩේසි ගුරු මහත්මියගෙන්. ඒ වගේම මම කැමති මේ වෙලාව මතක් කරන්න අනිත් ගුරු මහත්මියන් හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනාම මගේ සංගීත දිවිය සාර්ථක කරගන්න මට ගොඩක් උදව් කරනවා. හොඳයි විශ්මි මේ පැමිණි ගමන් මග තුල ආපස්සට හැරිලා බලනකොට මොකද්ද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. ඒ වගේම ඒ පිටිපස්සේ මගේ අම්මයි තාත්තයි මට ලොකු රුකුලක් වුණා මේ තැනට එන්න. ඒ වගේම මං මේ අවස්ථාවේ ඒගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට මෙච්චර කාලයක් සිප් සතර ලබා දුන්නු ගුරු මහත් මහත්මීන්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ මේ සංගීත ජීවිතයත් විශේෂ සමගාමී පැත්තත් මට හොඳට සාර්ථකව කරගෙන යන්නට අවස්ථාව ලබා දුන්නට. හොඳයි. එහෙමනම් අපිත් විශ්මිට සුබ පැතුම් එක් කරන්නට කැමති අද අපේ හපන්නු වැඩසටහනින් අපි කතා බහ කළේ හොරණ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන විශ්මි තරුෂා හෙට්ටිය රච්චිදුව සමග දුවට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අදමට නිෂ්පාදන සහාය ලබා දුන්නා ඉඳුනිල් උපමාලිකා මම නදීකා ගුණරත්න හමුවෙමු තවත් තපනෙක් එක්ක ලබන සතියේ ගිහින් එන්නම් ඔබට සුබ දවසක්.